කරනු ලබන්නේ. නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්දස්සේ නමස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්ති භික්ඛවේ ඒකේ සමනක් බ්‍රාහ්මනා බුද්ධමාඝාතනිකා සංඤ්ඤාදා උද්දමාගත මාඝාතනිකෝ සංඤීවා සංඤී අත්තානං පඤ්ඤා බෙන්ති සෝලසහි වත්තු හීති කෞරවණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අපි සත්‍යයකට වරාව කතාවක් 10 වෙනිදා දවසේ ධර්ම දේශනාවක් කාර්යක්‍රමවල පවත්වාගෙන යනවා මේ බොහෝ විට අපි ප්‍රදේශනා මාලාවක් වඩපත් කරගන්නට සූත්‍රයක් ඉදිරියෙන් තියාගන්න. මේවර මේ සූත්‍ර දේශනා මාලාව සඳහා ඉදිරිපත් කරගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ මුලින්ම සංග්‍රහ වෙලා තියෙන බ්‍රහ්මජාල සූත්‍රයයි. අපි මේ පාර වෙනකොට දේශනා වාර 10ක් ඉවර කරලා තිබුණා. අද මේ 11 වෙනි දේශනා වාරයටයි මුල පුරාණ. මේ දේශනාවට කලින් මට හිතවිලි රාශියක් ආවා. එක එක ආකාරයෙන් නමුත් ඒකේ පොදු අදහස ගන්නකොට බණ කියන නැත්නම් මේ දේශනා කරපු සරුවච්චන් ආසේ ගුණය බණ ආන ඇත්තන්ගේ ගුණය මට තේරෙනවා. මොකද ඒ තරම්ම වියලි ඒ තරම්ම කිසිම ජීවිතේට සම්බන්ධ කරගන්න බැරි අත්‍යන්ත ගැඹුරු කාරණා වගේක් කියෙන්නේ. ඒක අහන්න නම් ඒක පිළිබඳව යම් කිසි රසයක් උපදව ගන්න නම් ඒකාන්තයෙන්ම මේ නිස්සරණ අදහස එහෙම නැත්නම් මේ සංසාරයෙන් ගැලවීමේ තනි අදහසම විය යුතුයි. එහෙම නොවුනොත් මේ ධර්ම දේශනාවට මොකටද කල් ගන්නෙ? මොකද්ද මේක අහගෙන අපිට ලැබෙන ලාභේ? කොහොමද මේක අපි ජීවිතේට සම්බන්ධ කරගන්නේ? කොහොමද අපි මේක භාවනාවට සම්බන්ධ කරගන්නේ කියන එක දේශනාව මුල විලාසයක් ගත්තත් අහන්නගේ ගතියක් කියන එකයි මට නම් තේරෙන්නේ. ඒ නිසා ඉදිරිපත් කිරීමත් ආයම වියලි ස්වරූපයක් ගන්නවයි. හදාගෙන සිටීමත් ඒවා. නව මේක තමයි ඉස්සල්ලාම පෙන්වන සූත්‍රය. එදා ඉඳලම ඒ රහතන් වහන්සේලා ප්‍රධාන කරගත්ත සියලුම වික්ෂ වික්ෂණ උපාසක උපාසිකාවන් විසින් අමාරුවෙන් නමුත් උද්දින්ම තියාගෙන ඇවිල්ලා තියෙන මේ සූත්‍රය තමයි. බලාගෙන ගියාම නම් හරි ගැඹුරක් නැතුව නෙවෙයි තියෙනවා. නමුත් එතෙන්ට යන්න තරම් අපේ එකලාශයක්. එතෙන්ට යන්න තරම් මේ බණ ඇහිීමේ කුසල ඡන්දයක්. එතෙන්ට යන්න තරම් අපේ අත්දැකීමේකට සම්බන්ධ කරලා ඔබ ඔබ බැලීමේ අප්‍රතිහත වීරියක් තියනවාද කියන එක ප්‍රශ්න කරා. ඉතින් ඒ නිසා මම මුලින් මේක මතක් කරාට පැය පුරාම ඒක දේශනෙන් හා අත ඇසීමෙන් නියෝජනය වේවි. අපි උත්සාහ කරමු අපේ ශක්ති ප්‍රමාණයට හරයක් ඇති දෙයක් කතා කරන්න. ප්‍රෝජනයක් ඇති දෙයක් කතා කරගන්න නැත්නම් කතා කරන දේෙන් ප්‍රෝජනයක් ගන්න. මොකද බැරි වුණයි කියලා නම් තරහ වෙන්න දෙයක් නැහැ. ඒ තරම්ම මේ සාමාන්‍ය ලෝක විශ්ේ ගෝක ඇතර කිය දෙයක් වගේ හරියට ධර්මයේ හුදු ධර්මයේ සඳහාමයි එතන ප්‍රෝජන කාල දෙයක් නෑ වගේ කියන මට්ටමට යනවා. නමුත් දේශනාවට සූදානම් වෙන්න සූදානම් වෙන්න ඒ තේරෙන පටන් අරගත්තා මේකේ ඒ යටි පහුවෙච්ච දෙයක් විග්‍රහ වෙන්න බැරි දෙයක් විග්‍රහ කටයුත්තක් විග්‍රහ කිරීමට උත්සාහ කටයුත්තක් තියෙනවා. ඉතින් මතු වීම මතුන වීම පුද්ගල දක්ෂතාවයට මම දෙන්න කැමති නෑ. ඒක ඇත්තටම මතු වෙනවනම් අහම්බයක්, ලකූ ආසනාවක්, සතු නොවුනයි කියලා දුර්වලකමක් හෝ වැරද්දක් හෝ නන්දිය අඩුකමක් කියලා ගණන් ගන්න යන නරකයි. ඒක මේ භ්‍රමජාල සූත්‍රය පුරාම පැතිරිච්ච අදහසක්. මේ භ්‍රමජාලට පැටලිච්ච කිසිම කෙනෙක් ගැන කරුවචනාංශය අඩුපක් සේවාවක් කරන්නේ කරන්න බෑ. කරුවචනාංශයට කරන්න බෑ. අපටත් බෑ. නමුත් ඒක පිළිබඳව දැනුවත් වීම ඇර අපට ඇති හවුහර නිකුත් නැහැ. මේ දැනුවත් වීම තුළින් අපි මත්තට ඒ වගේ දේවල් උනාට පස්සේ හරි මෙන්න මෙතනයි අපි වැටලා තියෙන බොරු වල කියන එක හරි නැත්නම් අපි මේ කාලා තියෙන ලණුව මෙහෙමයි කියන එක හරි දැනගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ලොකු ආයාසයකින් තමයි මේකේ ගැඹුරට බහ ගන්න පුළුවන් වෙන්නේ. තා කවුරු හරි ගත්තේ නැහැ කියන එක යාගේ කුසල කමක්වත් නැත්නම් අගවචනගේ අදාළ නිතියක් සාකච්ඡා කරයි කියන එකක්වත් නෙවෙයි. ඒක ඇත්තටම කියනවනම් ඒ ගැඹුරු විපස්සනා ඥානවල තියෙන නිබ්බිදාව ආදී ලක්ෂණ ගොඩක් තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ගෙම අවසාන අවධානය බිඳුව දක්වාම යොදාගෙන අහගෙන හිටියොත් මේ ගැඹුරකුත් තියෙනවා. මෙන්න මේ හඳුන්වා දීමේ කොටසෙන් පස්සේ අපි නැවත මතක් කරගන්නවා ගිය පාරත් අපි ගත්තේ මේ පාඩේමයි මාතෘකාව වශයෙන් ඉදින දින අද දවසේ මාතෘකාව වශයෙන් සම්ති භික්කවේ ඒකේ සමනක් බ්‍රාහ්මණ උද්දමාඝාතනිකා සංඤී වාදා. මහන්නේ මේ ලෝකේ යම් සමනක් බ්‍රාහ්මණයෝ ඉන්නවා උද්දමාඝාතනිකා කියන එක පෙන්වන්නේ මත්තට නොමැරෙන නැත්නම් සදාකාලික බවක් අදහන සංඤී වාදා. මේ ආත්මය සංඥාව සහිතයි. නැත්නම් සංඥාව ආත්මයේ සහිතයි කියලා සංඤීවාද ඇති යම් කිසි කොටාශයක් සමත් ආත්මනෙ ඉන්නවා. අන්නේ උත්තමාඝාතනිකෝ සංඤී වූ ඒ පුද්ගලයන් ආත්මය පුද්ගල ආත්මයක් කියලා දෙයක් කාරණා 16ක් නිසා පණවනවා. ඒ පණවන ලද ආත්මය අර කියන විදිහට මරණයෙන් මත්තේ නොනසින සුළුයි. බුද්ධ මාඝාතනික මරණයටපත් වෙන්නේ නැතිකට යනවා. සංඤී වාදා අසංඤී නෑ. ඒ ආත්මය හැම වෙලාවෙම සංඤී. මේ සංඤ්ඤා අසංඤ්ඤ දෙක අපිට ගලපන්න වෙන්නේ ඊ ගාවට සරුවචනක පෙන්න හදන්නේ අසංඤී தත්වය පිළිබඳව අද නැත්නම් ගිය පාර දිගටම පෙන්න්නේ මේ 16 වස්තුවේ හේතු වෙන්නේ මේ හැඟීමක් සහිත ආත්මය කියනකොට හැඟීමක් තියනවා කියන අදහසයි විතර ගන්න. අසංඤී ආත්මයක් ගැන ඒ කියන්නේ ඉස්සරහ බල කතා කරන්නේ නැත්නම් පිළිගන්න සිද්ධ වෙනවා. මේ සංසාරේ ඉන්න ඇත්තට පිළිගන්න වෙනවා උදාහරණයක් වශයෙන් කියනවනම් අපි හොඳටම නින්දර ගිහිලා ඉන්න වෙලාවක අසංජීව ගත කරනවා හොඳටම බීමත්ව සීපත්ත නැතුව ඉන්න වෙලාවක අසංජීව ගත කරනවා සීමුර්ජා වෙලා ඉන්න වෙලාවට අසංජීව ගත කරන නමුත් පණ රැකෙනවා අනෙකුත් ඉන්ද්‍රිය ධර්ම ටික තියෙනවා ඒ වගේ වෙලාවල් අසංජීව ආදී ඒ වගේම අසංජ සත්ත්‍ය ආදී භවතල තියෙනවා සඳහන් කරලා ඒකෙදී සංඥාව නෑ කියන මත පදනමෙන් තමයි යන්නේ. ඒ ඒ සංසාරගත සත්‍යයට වෙන්නේ සංඥාව නෑ වාගේ. එවැනි සත්‍යයක් නෙවෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ සංජීවාදා ආත්මයක් තියෙනවනම් ඒක වෙනවල හැංගීමක් තියෙනවා. සීනත් වෙලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, මැරිලා නැහැ. පණ තියෙනවා. පණ තියෙනවනම් හැංගීමක් තියෙනවා. අන්න එවැනි ඇත්තන්ට එවැනි ඇත්තු මේ සංසාරේ තමන්ගේ දැනුම මට්ටමට මතවාදයක් විදිහට දර්ශනයක් විදිහට 18 ආකාර 11 16 ආකාරයට විස්තර කරනවා. අපි ගිය පාර අපස් ඉදිරිපත් කරගත්තා එක කට්ටියක් කියන ආත්මයක් තියෙනවනම් රූපයක් තියෙනවා. නැත්නම් ආත්මේ රූපී. රූපයක් නැතුව ආත්මයක් නැහැ. තව කට්ටියක් කියනවා ආත්මේ රූප රූපත් නැහැ. අනාත්මයි අරූපී. අනාත්ම නෙවෙයි අරූපී රූපයක් නැහැ. ආත්මය අරූපී. රූපවත් නැහැ. තව කටයක් කියනවා රූප අවස්ථාවකුත් තියෙනවා අරූපී අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ආත්මය රූපී අරූපී දෙකම තියෙනවා. තව කෙනෙක් කියනවා රූපත් නැත්තිත් නැ රූපත් නැ නැත්තිත් නැහැ කියලා. ඉතින් මේ හතර අපි යම් කිසි ප්‍රමාණයකට භාවනාදී අපි ගේ පාර කිට්ටු කරගන්න උත්සාහ කරා කෙටි මතක් කිරීමක් කරනවා නම් කාය අනුපස්සනා කරනකොට අපි භාවනාව රූපයක් එක්ක සම්බන්ධ කරලා තේරුම් ගන්න භාවනා ජීවිතේම එකම රූපයක් නැත්නම් ආස්වාද ප්‍රසවාස කය නැත්නම් පිම්බීමේ හැකිලිමේ උදර ස්වභාවය භක්මනේදී වම දකුණ යනකොට එනකොට කනකොට බොනකොට ඒ ඉරියව්ව පවත්වන ආකාරය ඉන්නා වූ සිටින්නා වූ පවත්වන්නා වූ රූපාකාරය මත සතිය පිහිටවන්න එයින් හිත කැඩුනොත් භාවනා කරනවා කියන තරමට අපිට පේනවා. ඒ තරමටම රූපයම අල්ලාගෙන කරන එක සාර්ථක වෙච්ච කෙනෙක්, කායන පසන සාර්ථක වෙච්ච කෙනෙක් කියන්න පුළුවන් මගේ භාවනා ජීවිතයම සම්පූර්ණ උදේ ඉඳලා හැන්ද වෙනකම් මට රූපේම අල්ලගෙන ඉන්න පුළුවන් නිසා රූපී කායानुපස්සනාවමයි මම කරන්නේ කියලා සාර්ථකත්වයක් ප්‍රකාශ කරන්න පුළුවන්. මුළු භාවනා ජීවිතයේම කාය ආනුව පවත්වන්න පුළුවන්. කාගියාසි කාය ආනුවගේ සතිය කායගත සති. මේ පුද්ගලයාට මේ කාය ආනුවගේ සතිය සද්දකින් බාධා වුණා නම්, හිතවිල්ලකින් බාධා වුණා නම්, වේදනාවකින් බාධා වුණා නම්, ඒ කියන්නේ භාවනා ජීවිතේ කැඩෙනවා. නමුත් යම් කිසි කෙනෙක් කායනුපසනාව ඉක්මවලා එහාට ගියාට පස්සේ අපි හිතමු විපස්සනාවට හිත වැටුණා වැටුණාට පස්සේ ඒ රූපය විනිවිදා රූපයට දැකගත්තා දැකගත්තට පස්සේ ඔන්න රූපයේ මායාවක් තියෙනවා ශබ්දත් ඇහෙනවා වේදනත් ඇහෙනවා හිතවිලිත් එනවා ඒත් මයි භාවනා කැඩුනේ නෑ කියලා ඒ පුද්ගලයාට කායනුපසනාව කරන කෙනාට කිව්වොත් කායනුපසනාවක් කරනවා ඉතින් වටපිට බලනවා මේ භාවනාවේ දියුණුවක්දෝ සමාධියේ දියුණුවද්දෝ සතියේ දියුණුවද්දෝ නැත්නම් මේ කුසලයට වැටලාද වැටහිලා පැටලිලාද කියලා. ඒ භාවනා කරන කෙනත් ඔතන පැටලෙනවා. කායනුපසන විතර දන්න කෙනත් පැටලෙනවා. නමුත් සරුවචනාසෙත් පැටලෙන්නේ නැහැ කියන එක මේ ප්‍රඥාජාල සූත්‍රයෙන් කියන්නේ. භාවනා ජීවිතයේ රූපීත් වෙනවා ඒ වෙලාවට අරූපීත් වෙනවා. කායනුපසනාවෙන් ගත්ත අරමුණක් පේනවා. වරින් වර ඒ අරමුණට බාධා කරමින් රූප ශබ්ද ගන්ධ පැමිණිලා ඒ වගේ ආයෙත් පස්සේ නැවතත් ආය අරමුණ පැහැදිලි වෙනකොට පේනවා මේනම් මේ භාවනා ජීවිතේ භාවනා ආත්මය රූපීත් නෑ අරෝ මේ රූපීත් වෙනවා ආරෝපීත් වෙනවා. ඒ රූපී පමණයි කියලා කියනකොට වඩා හොඳයි රූපී අරූපී දෙකම දන්නවනම් ඒ කියන්නේ දැන් වේදනාන පසන චිත්තාන පසන රුදුස්සා වේදනා හිතේ හිතවිලි දකිමිනුත් රූපේ දකින්න පුළුවන්. තාම භාවනා කරලා. සති සමාධිය දෙකම තියෙනවා කියලා ගන්නත් පුළුවන්. තව වෙලාවට තේරෙනවා ඒ රූපය රූපී අරූපී දෙකට පස්සේ රූපත් නොවේ ඉතින් තාතරමැදි පහුවෙච්ච අවස්ථාවක් ලස්කර ලංකර ගත්තොත් මේ කතාව ලස්සට වෙනවා. ඒ මොකද්ද? රූපී වශයෙන් කායानुපස්සන වශයෙන් රූපයමයි. මගේ හිත ආස්වාද ප්‍රසආසයෙන්මයි. නැත්නම් සක්මන් කරනකොට වම දකුණේමයි. එදිනෙදා වැඩකොට ඉරියව්වේමයි කියලා ගත කරන වෙලාව කෙනා වේලාවකදී මේ රූපය විනිවිදිනවා. ඒ අරමුණත් රූප අරමුණත් හිතත් සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙන වෙලාවේදී රූපේ නැහැ කියන තත්ත්වයටපත් වෙනවා. ආස්වාද ප්‍රසවාස නොදැනියනවා. පිම්බීම හැකිලිම නොදැනියනවා. නොදැනී ගියාට භාවනා නිකන් කරකොලතරිය වගේ ආවට කැඩෙන්නේ නැහැ. සති සමාධි කැඩෙන්නේ නැහැ. ආන් මේ වෙලාවට ඒ පුද්ගලයා මේ රූපීත රූපී කියන එකට ඉස්සෙල්ලා මම මේ සම්බන්ධ කරන්න හදන්නේ රූපවත් නොවේ කියලා අදහසකුත් ගන්න පුළුවන්. රූපේ දකින්න සාකල් භාවනාව මෝරලා නැහැ. මේ රූපයේ සතහන් සහ ආකාර විනිවිදගෙන රූපේට කිලා වැස්ස වෙලාවේදී විශේෂයෙන් මේක සිද්ධ වෙන්නේ විපස්සනාට වැටෙන චිත්තක්ෂණේ විපස්සනා යෝග අවසර පමණයි ආත්මය භාවනා රූපී නොවේ කියන දේවා. කායන වසනාවේ රෝසුව පෙන්දීම හැකිලිම ආනාපාන සිද්ධ වෙන තාක්කල් රූපී කියයි. ඒක විනිවිදනන්දම් දවසක ඊට දවසක භාවනා කරන්න කරන්න නැවත නැවත විනිවිදනනම් ඒ විනිවිද චිත්තක්ෂණයේදී මෙහි කර ගන්න දෙයක් නැති තරමට යනකම් අරෝපී වෙනවා. ඒක ලියවුණාට පස්සේ ආයෙ ටික වෙලා කරනකොට ඔන්න රූප අරූප දෙකම පේන්න පටන් ගන්නවා. එතකොට රූපීත් නොවේ අරූපී මේ රූපීත්වේ අරූපීත්වේ කියලා කියන්න පුළුවන්. ඉස්සලාම රූපී වෙනවා. ඊගාට රූපේ විනිවිදනකොට කියනවා රූපේ නොවේ කියලා. ඊට පස්සේ ආයෙසරයක් ආරමුණයි වේදනා සද්ද හිතිලි ඔක්කොම එන්න පටන් ගත්තා කියලා රූපයි අරූපයි දෙකම තියෙනවා කියලා. නාම රූප දෙකම තියෙනවා කියලා. මෙන්න මේ ටික ගිහිල්ලා අවසානයේ නිවන් දක්නකොට මේ රූපේ විභූත වෙනවා ඉතින්දි කියනවා ආත්මය නැත්තම් භාවනාව නැත්තම් මගේ වැඩ පිළිවෙල රූපත් නොවේ නැත්තේත් නොවේ කියලා. ඉතින් මේ ටික මම විස්තර කරන්න හැදුවේ මේ අබ්‍රහ්මජාල සූත්‍රයේ අටුව ආයවත් කියන කතාවක් අනුව නෙවෙයි භාවනා ජීවිතයට මේක සම්බන්ධ කරලා ඉතින් මේ නිසා යම් කෙනෙක් හොඳට භාවනා කරලා කායනුපස්සනාවේ අරමුණටම හිත දීගෙන මූණට මූණ දාලා හිටියොත් ඒ කුද්දලයා සාමාන්‍ය පු탁ෂණ භාවනා නොකරපු කෙනෙකුට කියන්න පුළුවන් භාවනාව ඒකාන්තයෙන්ම කාය කතා සතියමයි කායනපසනාවමයි ඒ නිසා භාවනා ආත්මේ රූපී ඇත්තට මේ මනස සාමාන්‍ය කෙනෙකුට උසස් දෙයක් තමයි කතා කරන්නේ. නමුත් මේ එහාට ගිය කෙනෙක් ආවි භාවනා රූපී වෙන තාකල් ලාමකයි යම් දවසක භාවනා අරූපී වෙන්න ඕනේ අන්න එතෙන් තමයි විපස්සනාට වැටෙන්නේ. මම මේ දෙකම දැකලා තියෙන නිසා ඔය යම් කිසි කෙනෙක් කියනවා නම් භාවනා රූපී කියලා මේ පුද්ගලයා තාම අයනු වායන කියන එකනේ කියලා අර උසස්ත්‍යයි ඉස්සලා අපි හිතපේ කරන ඕන්න පහත් කරලා කතා කරන ඊට එහා ගිහින් කරනවා. නමුත් මේ පුද්ගලයා අරූපී කියාපු එකන ඊගාට ආයසරයක් අර වර්ණ පුරුදු තාලටම තමන්ගේ මූල කර්මස්ථානේ මතු වෙනකොට ආයසරයක් හිතවිලි වේදනා සාත එනකොට අන්න හිත නරක කරගන්නවා මම මේ අරූපී කියලා හිතාන භාවනා චිත්‍රය ඕන දැන් ආයේ මූල කර්මස්ථානෙත් පේනවා ආයේ සද්දත් ඇහෙනවා වේදනත් හිතෙනවා ඉතින් කලබල වෙලා තනියම මේ භාවනා කරනවා නම් හරියට හිත නරක කරගන්නවා. නමුත් ගුරුවරයා මතක් කරලා කියනවා ඔය දෙකම තියෙද්දි භාවනාවේ සති සමාධි තියෙනවා. භාවනාව හොඳ ඔකට හුරු කරගන්න. අන්න එහෙම කෙනෙක් කතා කරොත් කියාවි භාවනා මගේ ආත්මය භාවනා ජීවිතයේ රූපීත්වයේ අරූපීත්වයේ කියලා. නැවත රූපී තරූපී දෙකම තියෙද්දි සත් සමාධි වැඩෙනවා නම් අර ආරූප ධර්මයේ මූල කර්මස්ථානයේ ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා. ගෙවිලා ගෙවිලා ගෙවිලා යම් දවසක මේ රූපය මූල කර්මස්ථානයේ ගෙච්ච රූපය නැත්නම් වෙන හෝ නිවනට සූර්යන රූපේ සම්පූර්ණයෙන්ම ඇතිවීම නැතිවීම දෙකෙන් තොරව සංස්කාර වලින් විසංඛාර වෙච්ච දවසට කියාවි රූපත් නොවේ අරූපත් නොවෙන්නේත් නොවේ කියන්නේ. ඉතින් මේක එක එක එක එක වෙලාවල් වලදී කරන කතාවල් බොරු නෙවෙයි ඇත්ත. නමුත් අංග සම්පූර්ණ නැහැ. මේ හතර කතා නොකරපු කෙනෙක් ඇත්තෙත් නැහැ. ඒක මෙච්චර පොත් කියවෙන්නේ ලෝකේ. එතර ඒකයි මේකේ බණ කියවෙන්නේ මේ ලෝකේ. ඒකයි මේකේ හැමදාම අලුතෙන් දෙයක් හොයන්නත්, හොයමුදේ කියන්නත් මිනිස්සු පෙළඹෙන්නේ මේ වාගේ පරිණාමයක් භාවනා ජීවිතේ තියෙන නිසා. ඒ නිසා භාවනා කවදාකවත් නොකරපු කෙනෙකුට ආත්මේ රූපවත් කියලා කියපුවාම ඕක එයාට ලොකු දෙයක් තමයි. ටිකක් කරපු එකෙනෙක්ට ආත්මය අරූපී කියලා එයාට තේනවා මේ මනුස්සයා රූප මට්ටම පන්නපු කෙනෙක් කියලා. නැත්තම් කියාවේ පිස්සු වැඩිලා කියලා. මෙච්චර වෙන්න තියෙන රූපේ රූප නැහැ කියලා කියන්නේ එක්ක පිස්සු වෙන්න ඕනේ නැත්තම් හොඳට ඥාන කල්පනා නැතුව පරකොට අනුව තේරුම් අරගෙන රූපේ ඉක්මවපු කෙනෙක් කියලා. ඊට පස්සේ කිව්වා රූපිය රූපී දෙකම තියෙනවා කියලා. ඉනිසයි භාවනා නොකලත් ඕක කොහොමනේ? භාවනා නොකලත් අපි ඉන්නකොට හිතට රූපත් මත වෙනවා නාම ධර්මත් මත වෙනවා එතකොට අර භාවනා කරලා ඉතින් ගියේ කරන්න විශේෂ ප්‍රයත්නයක් ගන්න වෙනවා. ඔය කියන හිතට එන වල්මත් හිතෙලි නෙවෙයි මේ රූපයක් ගිහිලා රූපේ විනිවිදලා ඊගාවටම තියෙන නාම රූප ධර්ම අනුංගේ දෙයක්සේ බලනකොට කියන කතාවක් මේ කියන්නේ කියපුවහම ඉගෙනගත යුත්තකුත් තියෙනවා විසහිතිය යුත්තකුත් තියෙනවා සතියකුත් අවශ්‍ය සමාධිකුත් අවශ්‍යයි මේ කෙලවර කරන්න ඕනේ රූපේ ඇත්තේ නැහැ නැත්තේ නැහැ තත්ත්වයට ඉතින් මේ නිසා ඕන තරම් වාචාල කතා මතුවෙන්න පුළුවන් ඒකකටවත් දොස් කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. අපි දොස් කිව්වත් නතර වෙන්නේ නැහැ. නිසා සර්වඥාන්සේ එවැනි දී ආදී ගුණයක් දක්වනවා හේව් ගතියක් වෙනවා. උන්වහන්සේ කවදාහකවත් ඒ රූපීය කියන්නේ යන කට්ටියට මේ අරලා ඔයාලට එක පාරක් ගහනවා කියලා අරූපී කියන කට්ටියට දෙපාරක් ගහනවා කෝටු පාර දෙකක් දෙනවා රූපී අරූපී දෙකම තියෙන කට කෝටු පාර හතරක් දෙන එහෙම විනිශ්චය දඬුවම් නැහැ. ඔක්කොමලා ඉන්නේ තාම ඒ තම තමන් දැකපු දේ තම තමන්ගේ සත්‍ය වශයෙන් අරගෙන ඒකට බුදුහාම කියන්නේ කය සංගත තමා විසින්ම තමන් අවුරා ගන්නාලා දැක්තු තවත් කියනවා මේකට පච්චේක සත්‍ය කියලා. තමන් අත්දකින්නද සත්‍ය අනෝ දේශනා කරන නිසා පච්චේක සත්‍යේසු පුතු නිවිතා බුදුරජාණන් කියනවා ඒ ඒ සත්‍යය ඒ ඒ තමන් හොයාගත්ත සත්‍ය සත්‍යයේ අනුව පටු වෙලා ළඟදී යත් වෙනවා. ඒ කියන්නේ එයා දැන් ඇන ඇන හිතලා, ටැග් ඇහිලා, මෙත් ඇහිලා. අන්න ඒ මෙත් ඇහිලෝගීම පිණිස මේ භ්‍රමචාල සූත්‍රය දේශනා කරන මේ හතරමත් පහු කළ තව යන්න තියෙනවා. ඒකයි කරුවචන්සේ සෑම සූත්‍ර පරයක් අවසානෙම කියන්නේ මහණනි මේ හතරම මම දන්නවා. ඔය හතර ආවතනත් මම දන්නවා. ඔය හතර අල්ලගත්ත කට්ටිය මැරිලා උපදින තැනත් මම දන්නවා. මම ඔයින් එහා ඉන්නේ. නමුත් කවදාකවත් මම මේ දේවල් දන්න බවට මේකෙල්ලන්ට වෙන දේ දන්නවා පිළිබඳව හෝ මේ එයාට කියයි කියලා හෝ මගේ සාදී ගුණේ වෙනසක් වෙන්නේ එහෙව් ගතියක් මට තියෙනවා. අන්න ඒ නිසා සර්වඥාන්තිගේ ගුණයක් කතා කරනවා නම් අන්න එවැනි ගුණයක් තමයි ඇත්ත කතා කරන සම්‍යක් ලෙස කතා කරන කෙනා කතා කළ යුත්තේ. එහෙම නැතුව අර බුදුහාමුදුරු සතුම් මරන්නේ නැහැ, වරකම් කරන්නේ නැහැ කියන ආදීදී චූල සීල, මධ්‍යම සීල, සීල උසස් සීල නෙවෙයි. මහා සීල නෙවෙයි. එතකොට තේරෙනවා භාවනා විහෙලට යන්න යන්න යන්න තමයි මේ කියන කාරණාව තේරෙන්නේ. දෙවෙනි සැරේ තව හතරක් බුදුහාමුදුරෝ දේශනා කරනවා ආත්මයේ කෙලවරක් තියනවා කියන්නේ. නිකන් කෙලවර කරන්න පුළුවන්. අපි ගොත් රූප ධර්ම ගත්තාම ආස්වාද ප්‍රසවාස ගත්තා. ඒක දින සෑම සතහනක්ම සෑම ආකාරයක්ම දැක ගන්න පුළුවන්. දැකගත යුතුයි. සෑහෙන දුරට භාවනා කරපු කෙනෙකුට පේනවා ඕකේ තියෙනවා දීර්ඝ ස්වරූප, කෙටි ස්වරූප, මුලමැද අග සංසිඳන අවස්ථා ආදී වශයෙන් සතිපට්ඨාන එක විද්‍යාව. තව තැනක පෙන්නවා මේක අතීත අනාගත වර්තමාන වශයෙන් දුර ළඟ වශයෙන් දීන ප්‍රණීත වශයෙන් ගොරෝසු සියුම් වශයෙන් අතුල පිට වශයෙන් මේ ටික දැක්ගත්තාම හරි. ඒ නිසා රූපය ආත්මයි ඒ ආත්මී ස්වරූපේ කෙලවරක් තියෙනවා මේක මට කොටු කරගන්න පුළුවන් මගේ දැල එලා ගන්න පුළුවන් කියලා සමහර ප්‍රකාශ කරන්න පුළුවන් ඒ භාවනාවේ හැකි සංඥාව ඇති වුණාට පස්සේ වා උනන්දු වෙලාවක් වෙනවා යෝගාවචර මූල කර්මස්ථානට මූණට මූණ දාලා ඉන්න වෙලාවදී යෝගාවචර ඉඳගන්නේ අද නම් සේරම මං අල්ලා ගන්නවා කියලා එතකොට මේ බුද්ධලා ඉන්නේ අනාගතය පිළිබඳව ආත්මය නිත් අන්තයි කියලා කෙලවරක් කරන්න පුළුවන්. මගේ ඥාණයට අල්ලා ගන්න පුළුවන්. අන්න වගේ වෙලාවක අපිට ආත්මයේ කෙලවරක් ඇත්තේ කියන අදහස එනවා. නමුත් බලාන බලාන යනකොට ඔන්න ගත්ත මූල කර්මස්ථානයේ 11 ආකාරය දැකලා මේක විනිවිදට පස්සේ ඔන්න නාම ධර්මෙන්න පටන් ගන්නවා. නාම ධර්ම ආවම ආය දෝරේ ගැලුවා වගේ සුනාමියක් ආවා වගේ තේරුම් බේරුම් කරගන්න බැරි විදිහට Taman හැලහැප්පෙන්න පටන් ගන්නවා කුලියකට අහුණා වාගේ. ඒකට ඕන ශ්‍රද්ධාව කැරේ. වීර්ය දුර්වල වෙනවා. සතිය නැති දෝ කියලා හිතනවා. සමාධිය නැති වෙනවා. ආ මේ වෙලාවට දැන් මේක තවදුරටත් මේ උත්තර කල් වැඩ කෙරුව රූප මාර්ගයේ දැන් නාම කොටසකට ඇවිල්ලා තියෙන නිසා විකටෝම පුළුවන් ය කියලා ඒකත් අල්ලන්න ඕනෑ ය කියන අදහස දෙන්න නම් ඒක අල්ලන්න බෑ. මගේ දැනුම මදි. මට මරණකම් භාවනා කරුවත් හරියන්නේ නැහැ කියලා අනන්තයි කියන අදහස දුරු කරන්න. නමුත් මුගක් වෙලාවට ඒ යෝගාවචරය ඇවිල්ලා කමඨා සුද්ධ කරනකොට ඔප්පු කරන්න ගන්නේ අනන්තයි කොච්චර බැලුවත් ඉවර කරන්න බෑ. ඒ බොරුවට නෙවෙයි කියන්නේ ඇත්තටම ස්පර්ශ කළ භාවනා කරලමයි කියන්නේ රූප කොටස් නම් ආස්වාද ප්‍රසවාස වශයෙන් නම් පුළුවන්. ඕන මේක බල බල ඉන්නකොට ඒ තදවිලි තෙරපිලි ගති හදිතේ පුරාය. නැත්නම් ඊ ආපු තදවිලි තෙරපිලි ගති පේන පටන් ගන්නවා ආදි වශයෙන් ඒ සෑම දෙයක්ම බාධාවක් කරගන්න. මේ කර්මස්ථානාචාරයෝ කියන එක බාධාවක් නෙවෙයි මූල කර්මස්ථානේ පේන ගමන්ම ඒක ඉස්සරහින් තියාගෙන මෙවරක් පේන්නල් ඕන එතකොට නාම ධර්මය නාම ධර්ම ආවත් ඒ මූල කර්මස්ථානේ පෙනෙද්දිම කරගෙන කරගෙන යනකොට මේක ඉවරයක් කරන්න බෑ කෙලවරක් කරන්න බෑ කියන අදහස කඩන්න පුළුවන් ඒකට ඉතින් ලොකු ප්‍රයත්න අප්‍රත්‍යද ධෛර්යයක් ඕනේ එකම දේ බොහෝ කාලයක් කරන ඉවසන ශක්තියක් ඕනේ බාහිරින් එන කරදර ලෙඩ රෝග පීඩා ඉඳගෙන ගියොත් ඔය අනන්තයි කියන කතාව ආත්මය කෙලවර කරන්න බෑයි කියන කතාවත් ඉක්මවන්න පුළුවන්. එතකොට පේනවා යම් සීමාවල් තියෙනවා. රහතන් වහන්සේට යම් සීමාවක් තියෙනවා. පච්චේ බුදුරජාණන් වහන්සේට මහා යම් සීමාවක් තියෙනවා. සර්වඥාන්ත අසීමිතව තියෙනවා. මට තියෙන යම් සීමාවක් ඇතුවය සමගෙනා පාරමිතා දක්වලට යම් නාම රූප කොටස මට සීමා සහිතව දැනගන්න පුළුවන් ඒ කියන අදහස ගන්නත් පුළුවන්. ඉස්ලාම කියන ඔක්කොම පුළුවන් කියලා. ඊට පස්සේ කවදාකවත් බෑ කියලා. ඊට පස්සේ කියන යම් කිසි සීමාවකට පුළුවන්. එතකොට භාවනා නොකරපු මතවාදී පුද්ගලයෝ ඉදිරිපත් කළා මතක් කරනවලු ඔකේ සීමාව ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ නිසා පුළුවන් කියලා කිව්වත් වැරදි බෑ කිව්වා කිව්වත් වැරදි ඕකට භාවනා කරන්න ඕනේ කල්පනා කරුවත් ඕක කීය කියලා ඒගොල්ලෝ මතයක් ප්‍රකාශ කරනවා මේක ගැන කතා කරලා සරුවචාන්සේ දේශනා කරනවා මේ හතර දෙනාම මේ කතා කරන්නේ බොරුවට නෙවෙයි හොඳට එක්ක තර්කයෙන් අල්ලගෙන නැත්තම් භාවනා කරලා නමුත් ඒගොල්ල කතා කරන්නේ ඒගොල්ලන්ගේ දැනුම මට්ටමට. සය සංගත තමා විසින්ම පාටු කරගන්නාලද Tamanට පේන කොටහ දැකලා. ඉතින් ඒ නිසා යත්තන කියන්න දෙයක් තියෙනවා බොහොම තදි. මොකද මම මේ දැක්ක දේ කියන්නේ. ඇත්ත දේ කියන්නේ කියලා. නමුත් සර්වචන් වහන්සේ දේශනා කරනවා මේ තේරම දකින්න ඒ පටු භාවයත් ඒ පටු භාවය තුළ දාර්ශනික දකින්න දර්ශනයත් මට පේනවා. ඔයගොල්ලෝ නතර වුණොත් ඕක ඕක සංඥාවක් දෘෂ්ටියක් කරගත්තොත් මොකද ඔයයන්ට වෙන්නේ කියන එකත් මට පේනවා. පැහැලා ගිහලා කොහෙද උපදින්නේ කියන එකත් මට පේනවා. නමුත් කවදාහක ਸਰවචනාදී ඒ එහාට මම ගිහිල්ලා ඉන්නවා කියලා මහාන් තත්කමක් උඩට ගන්නෙත් නැහැ. එනිසා මේ ප්‍රශ්නජාල සූත්‍ර වගේ සූත්‍ර දේශනා වෙන්නේ ඒ සියලු தත්ත්වයන් දැකගෙන මට ඒ ලෝකයේ අනුකම්පාව වෙනසේ දාන ගන්න කෙනෙක් ගන්න ගත්තාවයි. බැරි කෙනෙක් අත අරපු දෙන් කියලා ඒ සේරම විග්‍රහ කරලා දීමේ ශක්තියක් තියෙනවා. ඒක තමයි සරුවචනාතිකේ තියෙන අනික් සාසුන් වහන්සේලාට ඉක්මවාන්ගේ ගුණය. අන්න ඒකයි අපි කතා කරන්නේ. ඒකයි බුදු ගුණය කියන්නේ. හිතෙන් එන තාක්කල් දේවල් ඔය සෑම සාසුන් වහන්සේලා ගාවම තියෙනවා. නමුත් මෙන්න මේ ජාලයෙන් මිනිස්සයා ගලවලා දාන්නේ ගැලෙන්නේ නැත්නම් ඒකට වෙන දේ මොකක්ද කියලා දැනගැනීමේ ශක්තිය අනික්කත්තන්ට නැහැ මොකද සරුවච්ච නැති නිසා. ඕන ඔය දක්වාම අපි ගිය පාර සාකච්ඡා කළා. මේක මම නැවතත් මතක් කරේ. ගිය පාර බණ කියනකොට මටත් ওই තරම්ම පැහැදිලිකමක් හිතේ තිබුණේ නැහැ. මේක නැවත නැවත පිළිසිඳේකොට තමයි මේ භාවනා ජීවිතයකට සම්බන්ධ කරලා මේ විග්‍රහය දෙන්න පුළුවන්. නමුත් සමහර කෙනෙක් මේකට 100 100ක් විරුද්ධ වෙන්න පුළුවන්. ඔය කතා කරන්නේ භ්‍රමජාල සූත්‍රයේ මේ ජීවිතේ භාවනාවක් ගැන නෙවෙයි මරණයෙන් මත්තේ වෙන ආත්මයක් ගැන ඒ නිසා මේ කියන්න හදන්නේ හිතුමනාපයක් මගේ සක සංඥාවක් ආය සංගත භාවයක් කියලා කියන්න පුළුවන්. ඒකට මම ඉඩ දෙනවා. කාට කෙරුවක්වත් එහෙම විග්‍රහ කිරීමේ ශක්තියක් තියෙනවා. මම මේ සූත්‍රය බලන්නේ නම් මගේ ජීවිතේට සහ මගේ භාවනාවට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එකට. ඒක තමයි ශක්ති ප්‍රමාණය මේ බෙදා හදා ගන්න බලන්නේ. යම් කිසි කෙනෙක් ඒ මට්ටමන තමන්ගේ භාවනාවේදී මමත් මේ රූපීය කියන කියන කොටසට පටු වීමට අහු වෙලා හිටියා නේද? මමත් මේ අරූපී කියන தත්වයක් දැක්කා නේද? රූපී අරූපී දෙකමත් කියන එක මම පිළිගන්න ලෑස්ති නේද ආදි වශයෙන් තමන්ගේ ජීවිතයේ තමන්ගේ භාවනා පරිණාමය දැකගත්තා නම් මේ අත්විග්‍රහය නිසා අපිට ජීවිතේට මේ සූත්‍රය සම්බන්ධ කරගන්න පුළුවන් භාවනාවට සම්බන්ධ කරගන්න පුළුවන් කියලා තමන්ට අර්ථ රසයක් එනවා. හැබැයි මේක විතරක්ම නෙවෙයි අර්ථකථන ගොඩාක් පැතිවලින් මේක බලන්න පුළුවන්. නමුත් අද අපි ඉදිරිපත් කරන්න හදාන්නේ අරුවචනාංශයේ මේ විදිහට සංඥාව ආත්මයක් කරගන්න. නැත්නම් ආත්ම සංඥී වෙඳගෙන මරණයන් මැත්තේත් මේ ආත්ම සංඥාව තියෙනවා කියන පටු භාවය තුල දෘෂ්ටිය තුල තියෙන පුළුවන් තවත් අට ආකාරයක දැන් අටක් විස්තර වුණා තවත් අට ආකාරයක් වෙනවා. එකක් තමයි ඒකත්ව සංඥා කියන එක. මේ සංඥාව ඒකාත්මයි එකම අරමුණකයි පිහිටා. හරියට සමත ධානයකට සමවැදිච්චාම රූප අරමුණක් හෝ අරූප අරමුණක් අරගෙන එහිම නිමත්න වුණාට පස්සේ ඒ පුද්ගලයාට පේනවා මේ නාන්නත්තර වෙලා ඉන්න ලෝකේ මේ මිනිසුන්ට ඉගෙන ගන්න බැරි මේ හිත සංඥාව ආත්මේ නන්නත්තර වෙකිනවා. මම මේක ඒකාත්ම කරන්න ඕනේ. නැත්නම් ඒකාග්‍ර කරන්න ඕනේ. නැත්නම් සමත හයකටපත් කරන්න ඕන. සමතේකටපත් කරාට පස්සේ ආශෝකයකට පේන ඇත්ත නේනම් මේ බුදු ආංගෝක්‍ය අපතාලට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ආකාරයට හෝ වේදනානුපස්සනා චිත්තානුපස්සනාද කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන ආකාරයට හෝ දෙන්නටදා ගුණයක් පේනයි මොකද තමන්ගේ හිත එකම අරමුණක නිමග්න වෙලා එතකොට ඒ අතු අදහසක් ගන්නවා වඩා හොඳ එක නම් ඒකාත්ම සංඥාවක් ඇති කොටයි. නන්නත්තර වෙන එක හොඳ වැඩක් නෙවෙයි. එතකොට ශික්ෂාවක් නැහැ, හික්මීමක් නැහැ නිසා ඒකත්ත සංඥාව ආත්මයේ ඒකත්ත සංඥා. ආධ්‍යාත්මික ඇත්තෝ ආගමික ඇත්තෝ පුළුවන් තරම් සංඥාව ඒකාත්ම කරගන්නවා කියලා ඒකත්ව සංඥාවට ආත්මේ පටවල වෙන කතියක් තියෙනවා. නමුත් ඊට ප්‍රතිපක්ෂව විපස්සනා ධ්‍යානයක් දිනු කරපු කෙනෙක් කියන්න පුළුවන් නානා සංඥාදීදී සමතයක් පවත්වන්න පුළුවන්. විවිධ සංඥාවල් තියෙද්දී සති සමාධි පවතින්න පුළුවන්. එතකොට ඔය ඒකත්ව සංඥාවට වැඩිය වටිනවා නානත්ව සංඥාව කියලා තව කෙනෙක් ඊට උඩින් අඩිය තියෙනවා. ආත්මේ ඒකත්ව සංඥා කියපු අත්තන් උඩින් නානත්ව සංඥා කියලා. ඉතින් ඒක සාමාන්‍ය අතුවාව පෙන්වන්නේ සමාපන්න සමාධියකට සමවැදුනට පස්සේ ඒකත්ව සංඥා. සමවැදිලා නැති වෙලාවට අසමාපන්න වෙලාවට නානත් සංජී වෙනවා කියන්නේ. මේක විපස්සනා කට්ටිය කියන්නේ කොහොමද? සමත ධානයේදී ඒකත් සංජී වෙනවා විපස්සනා ධානයේදී නානත් සංජී වෙනවා. ඒ නිසා විපස්සනා කරන කට්ටිය කියන්නේ ඒ සමත සමාධියට වැඩි වටිනා විපස්සනා සමාධිය මොකද විපස්සනා සමාධියේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක ගන්න පුළුවන්. ඒකාත්ම සංඥාවේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න බෑ. මොකද හිත අරමුණේ බැඳිලා තියෙන අරමුණේ නිමග්න වෙලා තියෙන නිකන් සිහි නැති වුණා වාගේ. නිසා මේ දෙක ගත්තත් රණ්ඩු කරන්න වාද තියෙනවා. දෙක මත දෙකකට දෘෂ්ටි එකකට බහ ගන්න පුළුවන්. ඒ වගේම තියෙනවා පරිත්ත සංඤී අපමාන සංඤී කියලා. පරිත්ත කියලා කියන්නේ පටු කුඩා තුනී කියන අදහස. සීමිත කියන අදහස. අපමාන කියලා කියන්නේ අනන්තයි. ඒ නිසා ධ්‍යාන ගැන කතා කරනකොට සමතෙදිත් කියනවා ප්‍රථම ධ්‍යානෙත් තියෙනවා සීන මජ්ක්‍ධිම උත්කෘෂ්ඨ කියලා තුනක්. සීන වශයෙන් ප්‍රථම ධ්‍යානෙ හිටියානම් ඒ හිත ඉතාම සුළු වේලාවයි අඩුපාඩුකම් සහිතව තමයි ධ්‍යානෙ හිටින්නේ. අරමුණේ හිත නිමග්න වෙනව අඩුයි. හිතක් විචාර බලපෑම වැඩි. මධ්‍යම වශයෙන් ප්‍රථම ධ්‍යානෙ ඉන්නවනම් සෑහෙන දුරට විතක්ක ਵਿਚාර දෙක අරමුණේමයි තියෙන නිසා පිටින් එන කරදර අඩු ගතියක් තියෙනවා. නමුත් හොඳ උත්කෘෂ්ඨ වශයෙන්ම ප්‍රථම ධානය හිතනවනම් අරමුණේම හිත රැඳිලා මේ පුද්ගලයාට හොඳට ඒ අරමුණේ රස ධාන රස ඉඳ ගන්න පුළුවන්. ඒ වගේම තමයි විපස්සනා වෙස්පේන්න පටන් අර ගන්නවා. ඒ තමන්ගේ භාවනාව ඉතාමත් පුංචි තැනක ආයාසයෙන් නඩත්තු කරන වෙලාවක ආයාසයෙන් මූල කර්මස්ථාන නඩත්තු කරන්න පුළුවන්. නමුත් හොඳට සති සමාධි පවුල නම් ඒ හිත අරමුණු රාශි රාශි මතුවෙද්දී ඒක අරමුණක් අනික් අරමුණ වෙන් කරලා මූල කර්මස්ථානයේ දකින ගමන් පුළුල් තුරේ තේ දැක ගන්න පුළුවන්. මෙතෙන්දී මෙන්න මේ කාරණාම එකතු කරන්න කැමති යෝගාවචරින්ගේ තමන්ගේම භාවනාව තමන්ට සීමා කරගන්න ඕන නිසා යම් වෙලාවක විපස්සනා භාවනා කරනකොට ඒ යෝගාවචරයාගේ ශ්‍රද්ධාව හොඳ නම් ශ්‍රද්ධාව ප්‍රබල නම් ත්‍රිය ආලෝකමත් වෙනවා. හොඳට එළිය තියෙනවා. ඊගාට වීර්ය හොඳ නම් වීර්ය ප්‍රකට නම් ජවනිකා එකින් එකට එකින් එක සීක්‍රයෙන් මාරු වෙන පටන් ගන්නවා. එකම දේ බොහෝ වෙලා රඳා පවතිනවා. එකම දේ රඳා පවතින්නේම නින්දට බර වෙච්චාම වීර්ය අඩු වෙනවා. සත්‍ය බලවත් නම් ඒ ජවනිකාවල ඉන්න එක එක නළුවෝ හොඳට තමන්ගේ චරිතය රඟපාන. ප්‍රධාන නළුවත් ප්‍රධාන චරිතය රඟපාන. අනිකුත් අවශේෂ නළුවෝ හොඳට චරිත රඟපානවා. එක්කෙනෙක් විතරක් මුළු චිත්‍රයේම ඇදගෙන යනවා නෙවෙයි අපි කියනවා අර සජීවීකමක් වෙනවා හැම නළුවෙක්ම Tamanට අදාළ කොටස කරනවා උපමාවක් විදිහට කියනවා මූල කර්මස්ථානයක් පේනවා ඒ පේන බව දන්නවා දන්න ගමන් පැත්තකින් සද්දෙකුත් ඇහෙනවා ඒ සද්දයක් පුළුවන් තරම් උත්සාහ කරනවා අවධානය ගන්න නමුත් අපි සතිමත් නිසා අපි දන්න වෙන දැන මේ සද්දෙට අහු වෙන දැන් අහු වෙන්නේ ඒ අතරමැද පයේ කයේ වේදනාවකුත් දැනෙනවා ඒත් දන්නේ ඒ දැනගෙනත් මූල කර්මස්ථානේ පවතින. වඩේ මූල කර්මස්ථානේ කිසිලක්තියක් හැලෙනවා. හැලිච්ච බවක් ගන්න. ආයේ මූල කර්මස්ථාන ගන්නවා ආදි වශයෙන් හතිය ප්‍රකටන ඒ ඒ නලු නිලියෝ තම තමන්ගේ භූමිකාව චරිතය හොඳට කරපාන. ඒ නිසා නාඩගම යනවා. ඊට පස්සේ සමාධිය ප්‍රකටන කුළුන් tire පෙන්වනවා. සමාධිය අඳුන tire පැටලෙනවා. සම්පිට පරිවාර දෙනවා මිලිමීටර් 1000 32 72 ආදී වශයෙන් උළුත්තරේ තමයි බොහෝම හොඳම චිත්‍රපට ශාලා තියෙන්නේ. අන්නේ ඔය තමයි සමාධිය ප්‍රකට නම් මේ අප්‍රමාණ පරිත්‍ත ගතියෙන් අප්‍රමාණ ගතියට යනවා. ඕන තරම් ඒකට තමයි අපි කියන්නේ කොඩි ගහයට උනත් භාවනා කරන්න පුළුවන් කියලා. ඉස්සෙල්ලා නම් අර පතුව අදහස තියෙනකොට අරණ්‍යයකටම යන්න ඕනේ. නිශ්ශබ්ද වෙන්න ඕනේ. හොඳම ගුරුවරයා ලැබෙන්න ඕනේ. පරිණේ ඉන්න කට්ටිය පිට ඉන්න ඔක්කොම හොඳට භාවනා කරන අය වෙන්න ඕනේ නැත්නම් භාවනා කරන්න බෑ. ඒ වුණත් ඉතාම සුළු වේලාවයි අරමුණේ හිටියේ. නමුත් පහු වෙනකොට පහු වෙනකොට පුරුදු වෙනකොට කොහේ හිටියත් Tamange දක්ෂකම නිසා හොඳ පුළුල් අදාගෙන නැත්තම් නැති බව දා. මට බෑ. ඒක හිත නරක කරගන්නේ. ආන්නේ විදිහට මේ සංඥාවේ පරිත් අවස්ථාවක් වෙනවා පතු තුනී අවස්ථාවක් කියන්නේ. ඒ කියන අප්‍රමාණ අවස්ථාවක් කිලෝරක් කරන්න බෑ. අනන්ත අප්‍රමාණ විශාල නළු නිලිපිරිසක්ගේ දිග කතාවක් යනවා මුල සිට අග දක්වාම හොඳට Tamanට කැඳේ ගල බේරා වගේ පේන. ඉතින් මේ දෙකෙත් ඒ අර පතුව දහසට පුරුදු කරපු එකන අර අප්‍රමාණ අදහස එනකොට දරාගෙන දරා ගන්න බැරි ජීවා ගන්න බැරි තත්ත්වයකට ඒ වගේම අප්‍රමාණ අවස්ථාවේ දිනු කරපු එකනට මෙනවා අර පරිත්‍ය අවස්ථාවේ කියන තාම බොළගන්නේ. තාම බාලාංශ පන්තියේ වැඩපිළිවෙලක් කොහොම කරලා පුළුවන්ද නිවන් දකින්න කොහොම කරලා පුළුවන්ද අට්ඨාරස විපස්සනා නැත්නම් අනිත්‍යානුපස්සන වගේ දේවල් බලන්න කියලා එයා අර පරිත්‍ය යාන්තම් කරපු කට්ටිය ගණන් ගන්නෙත් නැහැ. ඒ නිසා මේ අතරත් වාද විවාද පහළ වෙන්න පුළුවන්. නමුත් මේවා පඩිපෙලක වාගේ එකින් එකට එකින් එකට පහු කරගෙන යන තත්ත්ව. ඒ වාගේම සමහර කට්ටිය මේ භාවනා ජීවිතයේ හෝ ආත්මය හෝ සංසාරේ හෝ ඒ කාන්තේම සැපවත් සුඛිත මුදිත එකක් කියලා බලනවා. අටුවාව සාධාන උපමාවක් දෙනවා තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ වශයෙන් සමත පුරුදු කරපේකන සුඛය හෝ උපේක්ෂා සහිත වේදනා සහිත වෙනකොට එයාට ගන්න ප්‍රථම ධ්‍යානයේ දෙතිය ධ්‍යානයේ කියලා කියන්නේ මේ තෘතිය ධ්‍යානට එන්න පාර විතරයි ඒකට දුක් ගත්තට තෘතිය ධ්‍යානට ගියාට පස්සේ ඒකාන්ත සුඛ එහෙම නැත්නම් උපේක්ෂා නිසා ජීවිතයම සුඛයි. මුළු භාවනාවම සුඛයි. ඒකට කියනවා සුඛ ප්‍රතිපදා කියලා. නමුත් මේ සමතයක් නැති සුද්ධ විපස්සනාව යන කට්ටියට මේක හරීම කටුකයි. හරියට විඳදරාගෙන යන්න ඕනේ අපායේ වාගේ නිරේ වැටිච්ච සත්තුන් වගේ ඒකාන්ත දුකයි කියලා කියන්නත් ඉඩ තියෙනවා. ඒකට දුක්ඛ ප්‍රතිපදා කියලාත් මේකට කියනවා. මේ දෙකම එකම ගුරුවරයෙක් කරද්දී එකම භාවනා ශාලාවක එකම පිරිසේ ඉන්න පුළුවන්. එක්කෙනෙක් ඉතාම සුගත කියන ගුණේ හැටියට ඉන්න ආවේදී සුන්දර විදියට ගමන ගමන් කරනවා. ඒත් ඒ පාරේම. තව කෙනෙක් ඉතාම දුක්ඛිතව. කටුකොහල් විඳගෙන හිටින කෙනෙක් වාගේ විඳගෙන එනවා. ඒත් ඒ පාරේම. ඒ නිසා මේ දෙන්න දැක්කොත් එහෙම අර සුඛිත කෙනා. ඉතින් සුඛය ඇති කෙනෙකුට යම් කිසි කෙනෙක් කියලා කිව්වොත් අනේ භාවනා වෙලාදී මට දුක ආවා. මෙහෙ කරන්න එපායි. සත්‍යයක් අදි මෙනෙහි කරන්න එපායි. ජහරමනුසයාට මෙනෙහි කිරීමත් කරදරයක්, සද්දෙත් කරදරයක්, වේදනාවක් කරදරයක්. ඔය වික්ටෝරියා රජිනේ ඉන්න කාලේ එංගලන්තේ මිනිස්සුන්ට පාන් නැතුව ගිහිල්ලා තියෙනවා. රජිනේ බොහෝම බලවත්. සත්‍යයේ මිනිස්සු ඔක්කොම බැරිම තැන උද්ඝෝෂණයක් කරලා තියෙනවා මාළිගාව වටේ කරකිලා කෑගක ඇවිදිනවලු පාන් නැහැ. අපිට පාන් දෙයල්ලා ඉතින් අර කියනත අපිට වෙලපාතේ රජින කවුරක්වත් කියන්න යන්නේ නැතිලු මොකද ඒ තරම් රජිනේ බලවත්. පස්සේ ඇමතිවරයා කියලා තියෙනවා දැන් මේ ආණ්ඩුවත් කරලා විහාරයක් වෙයි කියලා. මේ රජිනේ කියලා කියලා දෙනවා මෙහෙමයි මිනිස්සු උද්ඝෝෂණය කරනවා. මොකටද උද්ඝෝෂණ කරන්නේ කියලා අහුවා. ඒක දන්න පොඩ්ඩක් අඳ මේ සිව්මා කවුරුවද කියලා බලන්න කිව්වා. බලනකොට මිනිස්සු තාම දුක්ඛිතව පාන්නේ නැහැ කියලා කා ගන්නවා. මේ රජිනේ කියලා කළු මිනිස්සු කේක් කාපල්ලා කෝ කිව්වා. පාන්නේ නැත්නම් කේක් කාපල්ලා. ඔක්කොම ওই වගේ අර සුඛිතව ඉන්න එකනට මේ පහන් නැතිවම දකින්නේ ජරා දේවල් කකා ඉඳලා ඉඳලා ඉඳලා කවදාකවත් මේ කේක් නැහැ කේක් දැකලා කේක් කන්න නැතුව පාන් ඉල්ලනවා කියලා. හද රජින්ද කේක් තියෙනවා. අන්න ඒ වගේ තමයි දුකිත කෙනාට පේන්නේ භාවනාව. මේ දුක්ඛිත භාවය මේ දුක්ඛිතටපත් වෙච්ච කෙනා නොදැනුවත්කමට ගත් එක. සිල්ප දන්නේ නැතුවයි. එහෙම නැත්නම් කාලකන්නිකමට වෙලා තියෙන්නේ. මේ සර්වඥයන්සේ දේශනා කරනවා නෑ භාවනාවේ තියෙනවා ඒකාන්ත සුඛී මාර්ගය. එකේ බුද්ධලා ගෙන ආපු හැටි. తాවකාලික දර්ශනය පෙන්වනවා කියලා කියන්නේ මේ චතුත්ථ ත්‍ෘතිය අධ්‍යයන චතුත්ථ අධ්‍යයන ගත්තට පස්සේ එහෙම නැත්නම් විපස්සනා වෙදී නම් විපස්සනා උපක්ලේශ වැඩ කරන වෙලාවේදී මේ ලාටි තාමත්ම උග්‍රව සතිය ආලෝකය උපේක්ෂාව වීර්ය වගේ දේවල් සීමාන්තිකව පැනනවා භාවනාවට වාඩි වෙන පමණ විතර වෙන දසක් මං කරලා හොර කාලා අරමුණ අල්ලගෙන අරමුණට සමවැදිලා ඊට පස්සේ තමයි මේ වෙන්නේ. මෙන්න මේ විපස්සනාවේ බලෝදයබ්බේ තරුණෝදයබ්බේ අවස්ථාවට යන්න ගිය කෙනාට ඉඳ ගන්නවත් එක්කම එකපාරටම හැදෙක වහපු ගමන් එන සබ්දයක් දිගේ හිතේ දුවත් සිත සමාධිගත වෙනවා. ඉන්න ඉරියව්ව දිගේ හිතේ දුවත් සිත සමාධිගත වෙනවා. මූල කර්මස්ථාන දිගේ හිතේ දුවත් හිත සමාධිගත වෙනවා. ඒ මනසට අර මුල් කොටස් තුනත් එහෙම සක්මන් කරන්නේ සක්මන් කරලා වාඩි වෙලා ඉරියව්ව දිහා බලන්න. ඉරියව්ව දිහා බලලා හොඳට ඉත තැම්පත් වුණාට පස්සේ මූල කර්මස්ථානට හිත යොදන්න කියලා එව්ව පේන්නේ තාම නිකන් බොළඳ වැඩවා. මොකටද උත්තර දෙවන ඉඳගත්කම මට සතිය තියෙනවා. ඉඳගත්කම මට සමාධිය තියෙනවා කියලා ඒ පුද්ගලයාට මේ උපදේශ පන්තියක් ගුරුවරයෙක් වෙන්නේ තාම මේ කහ ගන්න මට පොල කඩා පාන්න හදනවා. නමුත් ඒකේ සුඛේ මත වෙච්චාම ඇති. සමහර ඇත්තෝ මේ චරිතමත් එහෙමයි. සුඛ ප්‍රතිපදාවයි. තව සමහරු ඉන්නවා ඉතාම දුක්ඛ ප්‍රතිපදාවට වැටලා තියෙන්නේ. නමුත් ඒ පුද්ගලයා ගන්නවා මේ සුඛයෙන් ගියත් දුක්ඛයෙන් ගියත් එකම තැනට යන නිසා මේ ඒකාන්ත දුක්ඛී උනත් ඉදිරියට යනවා. අතුවා පෙන්වන්නේ අකාගත සත්වෙින්ද උදේ ඉඳලා හැන්ද වෙනකන් දුක. මේ මිනිස්සෙට පාණ්ඩ සංකේ එකපල්ල කියලා හරියන්නේ නැහැ. එතන සැප හොයපල්ලා නිවන් දැකපල්ලා භාවනා කරපල්ලා සිල් දැකපල්ලා කිව්වට හරියන්නේ මොකද ඒකාන්ත දුකේ. මේ නිසා මේ මත දෙකට ලෝකයා වැටලා ඉන්නවා. අපි කියනවා ආස්තිකවාදී සහ නාස්තිකවාදී කියලා. හැම දෙයකම හොඳ පැත්තක් දකින්ද ආස්තිකව දකින්න බොහෝම පින්වන්ත මනුස්ස කොටසක් ලෝකේ ඉන්නවා. ඒකත් පිට වෙන්නේ අනිත් මිනිස්සු නොදැනුවත්කම නිසා, ශිල්ප දන්නේ නැති නිසා, සකතිර නිසා, කාලකන්නිකම නිසා විඳවනවා කියලා. විඳවන මනුස්සයර වෙන්නේ අර සැපේ ඉන්න එකන පෙර කළ පිනක් නිසා හෝ එහෙම නැත්නම් මේ කුයිප් එකක් හැදිච්ච නිසා හෝ සැප විඳිනවා උඹටත් කවදා හරි මේක වෙච්ච දවසේ තේරෙයි කියන එක තමයි හිතන්නේ. මේ දෙකම සරුවත් යනවාසේ දන්නවා උන්වහන්සේ විතර දුක් විඳපු කෙනෙක් ওই දුක්තර දුක්කර වටපුරනකොට හිතා ගන්නවත් බාහකට. නමුත් ඊට ඉස්සෙල්ලා කුමාර සැප විඳිනකොට ඒ වගේ සැප විඳපු කෙනෙක් ඒත් නැහැ. මේ දෙකම ඉක්මවල තමයි උන්වහන්සේ ගිහිල්ලා කිව්වේ ඒකාන්ත දුක කිව්වත් ඒක සය සංගතයි. තමන් විසීම තමන් පොරවා ගන්නලද, කටු කර ගන්නලද, කොටු කර ගන්නලද මතයක්. ඒ වගේ මේකාන්ත සුඛේ දුකයි කියලා කිව්වොත් ඒකත් සය සංගතයි. සත්‍යයක සත්‍යයක් පමණයි, පරම සත්‍යය නෙවෙයි. ඒ නිසා තව සමහර ගන්නවා සුඛ දුක්ඛ දෙක අතර. සැපක් තියෙනවා දුකක් තියෙනවා. මේක වෙන්නන්නේ මනුස්ස ලෝකේ වාගේ කියලා. ඇත්තටම මේක තමයි මිනිස්සේ ජීවුන වෙන තැන. ඒකාන්ත සුඛ නම් දිනු වෙන දෙයක් ඇත්තේ නෑනේ. දිනු වෙන බෑ ඇත්ත දෙන්නේ. ඒකාන්ත සුඛය නම් දැන් කප්පිත් මොච්චර තමයි දිනු මොනවත් ඔච්චර තමයි කියලා ඒක ප්‍රයත්න වීම නතර වෙනවා. මේ සුඛ දුක්ඛී දෙක මාරු වීම තමයි මේ මඟුල් ධක්වලේ මනුස්ස ලෝකේ තියෙන වටිනාකම මේක හරි හැටියට යොදා ගැනීම තමයි ඥානවන්තයාගේ වැඩි. ඒ නිසා අසුආව වෙන ඒකාන්ත දුකේ චතුර්ථ අධ්‍යාන තෘතිය අධ්‍යාන. ඒකාන්ත දුක අපාය. ඒකාන්ත දුක දුක දෙකම තියෙන තැන තමයි මනුස්ස ලෝක වගේ පෙන්වන්නේ. මනුස්ස ලෝකේ ඉන්නකොට සැපේ ඉන්නකොට ඔන්න දුකේ වටිනාකම තේරෙනවා. දුකේ ඉන්නකොට සැපේ වටිනාකම තේරෙනවා. ওই දෙක අතර මැද සීලයක් සමාදන් වුණාට පස්සේ ওই දෙකේ යම් වෙනසක් ඇති වෙනවා. සත්පුරුෂයාට ඒක හොඳ පැත්තට පේනවා සත්පුරුෂයන් නරකට පේනවා. සමාධියක් ඇති වුණාට පස්සේ ওই දෙකේ මාරුව සත්පුරුෂයා වඩා ගැඹුරක් සහිතව දකිනවා. සහසුවක් සහිතව දකිනවා. තව ඉස්සරහට කළ යුත්තේ මේකයි කියලා දකිනවා. අසත්පුරුෂයා දකින්නේ මේ හිත නිකන් ඒකත් වුණා හිත තුනී වුණා හිතපත වුණා ඒකට වැඩි හොඳන්නේ නානස්ම භාවයේදී ඒ සමාධිය අගේ දකින්නේ ඒ වගේම ප්‍රඥා භාවනාවට ප්‍රඥා ශික්ෂා විචාර පස්සේ මේ සැප දුක මැදි යම ඝන ගමනේ ඒ තියෙන මධ්‍යම ප්‍රතිපදා ශෝක එකට වෙනකට වඩා තේරෙනවා නමුත් එහෙම ප්‍රඥාවක් තර්ක වශයෙන් ගත්තා අසත්පුරුෂයාට තේරෙන්නේ මේක නෙවෙයි විඳිය යුත්තේ ඒ නිසා අදුක්කම සුඛේ තමයි ඉල්ලලා හරි ගන්න තියෙන දේ වගේ තේ. නමුත් ඊට අමතරව තව එකක් තියෙනවා සුඛ දුක්ඛීට වැඩිය අදුක්කම සුඛී කියලා සැප දුක් දෙකම නැති ඒකට කියන්නේ අසඤ්ඤ සත්‍ය වගේ වේහප්පල බ්‍රහ්ම ලෝකේ ගැන සඳහන් කරනවා. මේ හතරමත් භාවනා ජීවිතයේදී උනත් ලබන්න බැහැ. යම් ප්‍රමාණයකට යනකොට අනිවාර්යයෙන්ම හොඳ සුඛ තැන් හවු වෙනවා. ඒ වුණත් ඊට කලිනුත් ඊට පස්සේ දුකත් අහුවෙනවා. පස්සේ තමයි ඒ සංඛාර උපේක්ෂාවට කිට්ටු කරනකොට තමයි සැප දුක දෙකම සමබර වෙලා දෙකේම වෙනස නැති වෙලා අදුක්කම සුඛයේ කියන උපේක්ෂාවට හිත වට ගන්න තරම් සූර භාවයට යනවා. නමුත් එහි ඇලෙන්නේ නැහැ. ඒ අදුක්කම සුඛයේ ඇලිච්ච ගමන් ඒක වේහප්පල බ්‍රහ්මතලයේ වගේ එතන නතර වෙනවා අදුක්කම සුඛයේ ඉඳලා අපි එහා පැත්තට ගෝත්‍ර වූ ඥාණයට යන්න ඕනේ. මේ සියල්ලම සරුවචන් වහන්සේ හොඳට කැඳේ කාල බේරුවා වගේ දැක්කා. දැකලා ඉවරලා පේනවා මෙන්න මේ පුජ්‍යලා මේ ප්‍රකාශය කරන්නේ මෙන්න මෙතෙන්ට යනකම් එක්කෝ තර්කයෙන් නැත්නම් භාවනාවෙන් ඇවිල්ලා. ඒ මනුස්සයා එතන අල්ලන්නේ මෙන්න මෙවැනි තණ්හාවක් නිකන්. මෙන්න මෙවැනි උපාදානයක් නිසා. මෙන්න මේ තණ්හා උපාදාන නිසා ඒ පුජ්‍යලා මෙන්න මෙවැනි භවයක ගිහිල්ලා නතර වෙනවා. මේ භවයක නතර වෙලා මේ තමන් දන්න දේ දැක්ක දේ ඇත්තයි සත්‍යයි කියලා ඒ සාය සංගතව දේශනා කරනවා. මම මේ කරලයි කියන්නේ, ගල්ලයි කියන්නේ, තර්ක කරලයි කියන්නේ මෙහෙමමයි. මේ සත්‍ය සර්වඥාන් දේශනා කරන පච්චේක සත්‍ය වශයෙන් මේ පුද්ගලයාට සත්‍යයි. නමුත් මේ සර්වඥාන් වහන්සේට ඒක පරම සත්‍ය නෙවෙයි. මෙන්න මෙවැනි පුද්ගලයෙක් ඉන්න තැන දැකලා එයාට වෙලා තියෙන මේ පටලවිල්ල, ජාලය දැකලා ඒ පුද්ගලයාගේ தත්ත්වය විස්තර කිරීමේ ශක්තිය මේ පුද්ගලයාට නැහැ සර්වචනාසිර කියනවා. නමුත් ඒ දේ තියෙනවා කියලා සර්වචනාසේ ලුකුවකට ගණන් ගන්නෑ නොසලෙන සාදී ගුණයක් ඇති කරගෙන කියනවා. ඒ නිසා මේ ජාලයෙන් ඉහළට යන්න යන්න පිරිසුදු තැනට, නැතවල් තැනට, ඒ වගේ අනුන්ට බන නොකිය තමන්ගේ වැඩ කටයුත්ත කරගන්න පෙළඹෙන්න පෙළඹෙන්න පෙළඹෙන්න තමයි සර්වචනාසිකේ තියෙන සාරවත්ඥ ගුණය නැත්නම් සාදී ගුණය හොඳට බෙහෙන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය කියන්නේ අර කැලණික ගානෝ නිතරම පහල කලානෝ නීහර කානෝ නිතරම ඔළුව වනානෝ කෙටලපටානෝ නිතරම උඩට යානෝ කැටිපිටි යානෝ නිතරම දෙක දෙක ගානෝ කිය යමක් තේරුම් ගන්න බැරි වතුරේවත් හරියට ඉන්න බැරි ස්ථානයක් නැතුව දඟලන ඇතිචිච්චා ඉතින් හැන්ද වෙනකම් කැට කැට කැට කැට ගන්නවා දෙක දෙක දෙක දෙක ගන්නවා මුදු නිතරම සාතනෙ ඉන්නේ ඒ සාතනෙ ඉන්නේ සංකරච්චනේ තමයි ඇහෙන්නේ. කැටල කටල් එහෙම නෙවෙයි. කැටල කටල පැත්තක යුවේ හයි වෙලා තියෙනවා. පැත්තක හයි වෙලා නැහැ. ඒ නිසා වතුර ඉහළ පහළ යනකොට හයි වෙලා නැති පැත්ත ඉහළ පහළ යනවා එච්චරයි. මේක අර වගේ කෑකොස්සන් ගැහිල්ලක් නැකත්තක් අල්ලලා තියෙනවා. මේ අරක මුගියංග තියෙන ඌස් නිවා ගන්න වතුර ගලාන යනකොට බොහෝම ජයට ඒක තැම්පත් වෙලා අර ඔළුව උස්සමින්ද ඒකේ ඇටමැස්සෝ ටිකක් වහන ඒක නිසා පොඩ්ඩක් ඔළුව වන්න එක විතරක් කරනවා ඌ බොහොම කල්ලිගඟේ පහසුවක් ලබන නමුත් ඔය දෙල්ලම තුන් දෙනාම ඉඳලා කියන්නේ ගන්න නිතරම පහළට ගන්නවා. ඒක තමයි මේ සංසාරේ චේතනාට එක එක මට්ටමේ අත්දැකීම් කියනවා. ඒ තියෙන තියෙන මට්ටම් වලට ඒගොල්ලෝ කතා කරනවා. මේ එකක්වත් සර්වඥාන්සේ මේකට වැඩි අරක හොඳයි ඒකට වැඩි මේක හොඳයි කියන්නේ වෙලා ගන්නෑ. මේ සෑම කෙනා කෙරෙහිම සමාකාර මෛත්‍රිය කනුකම්පාවක් තියෙනවා. නමුත් තමන් ඒ ඒ තැන්වල හිතපු ඒවා තේරම දන්න නිසා මේව හැමදාම කවදාරි මේම තරන්දි වේ තරන්දි වේ පෙර ගැහි පෙර ගැහි ගැහි ගිහිලා කවදා හරි නිවන් දකිනවා කවදා හරි නිකන් දකිනවනේ ඊයා පෙරේදා අපි ආපු බණේදී මේ අපේ ඥානানন্দ ස්වාමීන් මතක් කරනවා ඔය කොච්චර මොඩ ගන්න තිබවත් කවදා හරි නිවන් දකින්න නිසා නිවන් දැකීම තමයි කවදා හරි අන්තිම ජයග්‍රහණය මොඩකම් ජය ගන්නෑ මොඩකම් ජය ගන්න මොඩකම් වලට ඔතුන කලන් දුවස් පමණයි ඔලොමලකම් කරන්නේ දක්ෂකමක් කරගත්තොත් තමයි නිකන් අරකෝ ඉඳපු ගමන් නිවනට තමයි යන්නේ. ඒ නිසා අවසාන දැය නිවනට. තකතිරකමට නෙවෙයි මෝඩකමට නෙවෙයි. ඒ නිසා අපි රහසින් පව කරන්න ඕනේ නැහැ. කරන දේ ප්‍රසිද්ධව කරනකොට නිවන තමයි සාර්ථක. ඉතින් එවැනි ඉතාම ගැඹුරින් කියන මහා ප්‍රඥාව සම්බන්ධ වෙච්චි කරුණාවක් සර්වචනාසේ කියන නිසා තමයි මේ ඊටාම වියලි ගතියකින් පේන තියෙන මේ ඒකත්ව සංඥා නානත්ව සංඥා එහෙම නැත්නම් පරිත්ත සංඥා අපමාන සංඥා ආදී වගේ දේවල් මතු කරලා පෙන්නන්නේ යම් කිසි කෙනෙක් එවැනි තැනක හිර වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයාට මේකේ තේරුනොත් එන්න මෙවැනි තැනක මම හිර වෙලා ඉන්නේ ඒක මගේ හය සංගත භාගයක් මම විසින්ම වලිගේ හිර කර ගැනීමක් පටු වීමක් කියලා එහෙනම් කරුවචන කෘත්‍ය සිද්ධ වෙනවා ඒකයි සරුවච්ච කෘත්‍යය. එහෙම නැතුව මේ ඉතිවිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ කියලා කීකයින් එක නෙවෙයි. කීකයින් එක පටන් ගන්නට හොඳයි. නමුත් අන්තිම මාර්ගය තමයි මේ මාතුකා බල්ලා මේ සිත්‍යම දිහා බල්ලා මම කොතනද හිර වෙලා තියෙන්නේ මම කොතනද අල්ලගෙන තියෙන්නේ කියලා ඒක දැක ගන්න පුළුවන් නම් ඉතින් සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ දේතවනාරාමේ හිටියත් ওই ටිකමයි වෙන්නේ. අදත් ওই ටිකම තමයි වෙන්නේ. මේ කතා කරන්නේ සර්වඥ විශේෂයෙන් නැත්නම් ගඟවතනාංශයට ලෝකෙට දේශනා කරන්න ඕන විෂය මේ සංඥාව කියන මාතෘකාව ගැන විතරයි. සංඥා ආත්මයක් කියනවා කියන අදහස මත විතරක් මේ විදිහට අටාකාරයකට මිනිස්සෙක් අහුවෙන්න ඉඩ තියෙනවා. මේ සංඥාට විරුද්ධව සංඥාට ආපේක්ෂව තව තියෙනවා වේදනා සංස්කාර විඥාන රූප ආදී වශයෙන් අහුවෙන තැන් රාශියක් තියෙනවා මේ සංඥාව අරගත්තාම අපි ලෝකේ හඳුනා ගැනීම හඳුර අරගත්තාම අපි හඳුනා ගන්න හදන තාලේ නිකන් ආවට ගියාට අපි කන්නේ අපේ ජම්මගතිය කියලා තමයි ඒක සිද්ධ වෙන්නේ ඒ ජම්මගතියම තමයි අපි අහුවෙන්නේ ඒක නිසා සංඥා විරක්තස්ස නසන්ති ගන්තා කියලා සර්වඥයන් සඳහන් කරනවා අපි මේ අඳුනා ගැනීම කියන මේ සංඥා තොගය දැඩිව නොගන්නවා නම් අපි ළඟ කවදාකවත් ගැටළු ස්ථාන පහළ වෙන්නේ නැහැ. සංඥාවෙන් විරත් වුණා නම් දක්ෂින දක්ෂිනදී අපි ලකුණු තියාගෙන දක්ෂින දක්ෂිනදී හිතේ පුරවා ගන්න ගන්න ගැටළු වෙනවා. නොමිනතු ජීවත් වෙන්න බෑ. භාෂා ශාස්ත්‍රය කියලා කියන්නේම සංඥාතෝගයක්. ගණන් ශාස්ත්‍රය කියලා කියන්නේම සංඥාතෝගයක් නේ. චිත්‍ර කර්මය කියන්නේම සංඥාතෝගයක් නේ. මුළු භාෂා විශේෂම ලෝකයේ තියෙන විශේෂාස්ත්‍ර තේරම සංඥාවල් වගේ. ඔබ අපි ගොඩාක් දන්නේ කරන මේ සාමාන්‍ය උපාධිධාරියා, පස්චාත් උපාධිධාරියා වශයෙන් අපි නම්බුදේ. නම්බු දුන්නට උන්ද වැඩිලා ඉන්න ගැටේ දිහා බලනකොට කිසිම කෙනෙකුට ගාලෙන් ගලවන්න බෑ. නිසා සර්වඥාන්ති කියන මේක දැනගෙන ඒ ඔය කියන උපාධි වලින්ම තමයි මේ බුදුබණ තේරුම් ගන්න බ්‍රහ්මජාලය කියවන්නේ හම්බ වෙන්නේ. නමුත් ඒක දැනගෙන ගත්ත ගලවා ගැනීම පිණිස මිස ගැටේ තද කරගන්න මේක පාවිච්චි කරනවා නම් ඒක අසත්‍යයි කියන්නේ. ඒ නිසා සංඥාව පිළිබඳව භාවනා කරගෙන කරගෙන යනකොට රූපය පිළිබඳ සංඥාව වේදනා සංඥා සංඛාර විඥානකේ නාම ධර්ම පිළිබඳ සංඥාවේ ලොකුම ලොකු පරිවර්තනයක් සිද්ධ වෙනවා. කොච්චර පරිවර්තනයක් සිද්ධ වෙනවද කියනවනම් මේ සංඥාවල් වෙන කෙනෙක් ඇවිල්ලා ඇඟේ දාන්න හදුවත් අල්ලා ගන්නේ නැති තත්යකට හැලෙන මට්ටමට යනවා හැලපතට ආපු වතුර බිඳුවක් වගේ හැල නෙළුම් පතට ආපු වතුර බිඳුවක් වගේ ගලවලා යන්න පටන් ගන්නවා. ඒක හරියට මේ උරග සත්තු මෝරණකොට මෝරණකොට ඉතින් හැව හරිනවනේ. පිටින් තියෙන හැව හරිනවා පිටින් තියෙන හැමේනේ මුළු සේරම තියෙන ඉතාමත් ලස්සන ස්වරූපිකාවක් හෝ ශක්තිමත් පුරුෂයෙක් කරගත්තොත් හිත සිහිය ගලවලා දැම්මම තමයි මොකද වෙන්නේ? අර සංඥාව නැති වුණාට පස්සේ ඕකේ තියෙන සම්පූර්ණ දේ පිළිබඳ වෙනස් හැඟීමක් එනවා. අන්න ඒ වගේ අපි හැවහලන්න ඕනේ. තනියෙන් මේ භාවනා කරන යනකොට හැවහැලෙන. ඔය අයින් කරපු හැව කවදාකවත් ආ ඉඹලවත් බලන්නේ නැහැ. දාපුතන යනවා. ඒක නිසා භාවනා කරගෙන යනකොට අපි රූපය පිළිබඳව යම් හැඟීමක් තිබුණා ඒක වෙලාවට හැලෙනවා. ඊට පස්සේ හව පෙන්නලා මට මේ රූපේ ඉක්මවෝගේ කෙනෙක් මම කියලා කෑ ගහන්න යන්න දෙයක් නෑ ඒක හලනකොට යටින් හසක් ඇවිල්ලා ඒක ඊගාවට හලන ඕමම හැලීමෙන් තමයි මේ අපේ පරණ කතාවක් තියෙනවා නයි එහෙම හැල හලලා හලලා අන්තිමට පෙනේ විතරක් ඉතුරු වෙනවා ඒකට තර දෙකක් ආවට පස්සේ ඒක ඒක අරගෙන පියාඹලා යනවලු හිමාලයට ඌට කියනවලු කොබෝ නෑ කියලා ගෙවි ගෙවි ගෙවි කියලා අන්තර පෙනේ විතර ඉතුරු වෙන්නේ කියලා. ඒ වගේ තමයි නිවන් දකින්න යනකොටත් ඔය හැලහැලීම සිදුවෙන්න සිදුවෙන්න සිදුවෙන්න බර හැලුවීමක් වෙනවා. බර හැලු වෙන්නෙම මෙන්න මේ සංඥාව අල්ලා ගන්නේ නැතිකම නිසා. ඒක නිසා සරුවචනාතේ දේශනා කරනවා මේ සංඥා විරත්තස නසන්ති ගන්තා මේ සංඥාව ඇති කරගන්නේ ප්‍රධාන වශයෙන් අපි රූපේ මත. අරූපේ මත සංඥාවක් නැතුව නෙවෙයි. මෙන්න මේ රූපේ මත ඇති කරගන්නා සංඥාව ක්‍රමයෙන් ක්‍රමයෙන් තුරල් දීගෙන යනකොට පාළු ගතියක් දැනෙනවා. අසරණ ගතියක් දැනෙනවා. තනි වෙච්ච ගතියක් දැනෙනවා. ඒකාකාරී ගතියක් දැනෙනවා. විනිවිදගෙන හූරගෙන පාරාගෙන යනවා වගේ දැනෙනවා. දැනෙනකොට අපි කරන්නේ මොකද? මේ සංඥා මාරු කරලා ඉරියව්ව මාරු කරලා රූප මේ අරමුණු මාරු කරලා අර සංඥාව අලුත් කරලා දෙනවා. දෙන්න දෙන්න දෙන්න හොතෝ දමඩේ දානවා වගේ අපේ ඥානය කියලා හැකියාව කියලා පුළුවන් කාරකම් කියලා මේ සංඥාව අලුත් කරන්න අලුත් කරන්න අලුත් කරන්න භාවනාව හොත හොත මඩේ දානවා වගේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක නිසා දැනගන්න ඕනේ රූපේ පිළිබඳව හෝ අනිකුත් නාම ධර්ම පිළිබඳව එnde end end end end මේ සංඥාව කරන විකාරය මේ සංඥාව කරන විහිදුව තේරුම් ගන්න ගන්න ගන්න විවිධ අරමුණු දිගේ විවිධ ගුරුවරු දිගේ විවිධ භාවනා ක්‍රම දිගේ විවිධ කෑම දිගේ විවිධ රස දිගේ යෑම වෙනසක් බව තේරෙන්න පටන් ගන්නවා. මේ සංඥාව නිසා අපි පතු වෙන බව, අපි කොටු වෙන බව සර්වචනාස්මේ ජක්ඛණ්ඩ සූත්‍රයේ දේශනා කරලා දීලා තියෙනවා. ಜಾති අන්දයෝ පිරිසක් ඇඳවල් නැවිලා ඒ අන්දයින්ට රාජ උද්‍යානයේ මළුවේ සාධිකී ඇතා ගඳලා අත ගන්න කියලා. අත කාලා උන් පෙන්න උන් අල්ලලා ඉන්න නැතම අල්ලලා ඇතා කොහොමද කියලා බලන්නේ කියලා. ඊට පස්සේ එක එකෙක් එක එකෙක් වජිරු ගාඩ දෙන්න ලෙවල් ඇහුවට පස්සේ වලිගයට ගාව එකන ඇවිල්ලා කියන ඇතා පොස්සක් වාගේ කියලා. මේව දිග කෝටුවක් තියෙනවා කෝටු වගේ මයිල් ටිකක් තියෙනවා කොස්සක් වාගේ. කකුලට ගාව එකන ඇවිල්ලා කියන ඒක නම් තන්නි කරව මො මේ වංගෙඩියක් වාගේ. කනාට ගාව එක ඇවිල්ලා කියනක පුල්ලක් වාගේ. මොණයට ගාව එකන ඇවිල්ලා කියන පොල් ගහක් වාගේ කියලා. මේ රජුව අහගෙන බලනවා මේ එක්කෙනෙක්වත් බොරු කියනනේ මේ සාමාන්‍ය අස්ති වෙන තියෙන කෙනාට වැඩිය අන්ධයා ගත කරන බොහෝමත්ම ගැඹුරුයි. නිසා ඌ අත ගාව කොට තමයි ඌ කියන්නේ. එතකොට ඌ ඒ වලිග දැකලා ඒක ඇත්තයි කියලා අඳුරගෙන ඉන්නේ. මුල් જાති අන්ධයව කවදාකවත් දැකලා නැහැ. හත ගන්න නැතුවත් නෙමෙයි කියන්නේ. ආනේ වාගේ භාවනා කරනකොට කවදාකවත් අපි මේ අත්දකින්න කොටහ අවධානය නිස්සාව කියලා ගන්න නරකයි. අපි තේරුම් ගන්න මේක ඊගා සංකේතය යන පාඩමක් විතරයි. මේ හැව හැලුවේ තව හැමකට ඉඩ දෙන්නයි ඒකත් ඊගාව හැව වශයෙන් හලදාන. එතකොට යටින් තවක් කමක් එනවා. මේ හැවත් ටික කාලෙකින් දෙකලා හල යනවා. ආන්නේ වගේ රූපේ පිළිබඳ තියෙන සංඥාව ටිකින් ටිකින් ටිකින් ටිකින් ටිකේ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට මට ඕන කරලා තියෙන රූපේ පිළිබඳ ගොරෝසු බවමයි ඇතුළතම පේන්න ඕනේ. වර්තමාන වශයෙන්ම පේන්න ඕනේ. ප්‍රිය වශයෙන්ම පේන්න ඕනේ කියන gati අපි අපේ ආත්මයට තිය ආසාව මිසක භාවනා තිය ආසාවක් නෙවෙයි. භාවනාට තිය ආසාව නම් රූපේ තියෙන සෑම සංඥාවක්මයි. දැකීමෙන් තමයි අපිට රූපය දුරු කරන්න පුළුවන්. නිසා භාවනා කරන්න කරන්න කරන්න තව තවත් කරලා මේකේ කෙලවරක් කරන්න හිතෙනවා. ඒ නිසා ගවචනාගේ එකම ආරමුණකට හිත දාන්න කියලා කියන්නේ ඒක ඉවර කරගන්න අදහසකින්. අරමුණ මාරු වුණොත් ඒ එනේන අරමුණේ මේ විදිහට හොයන්න පටන් අරගත්තොත් අර හැමතැනම ලිං ආරණ මනුස්සයාට උල්පතකට ගහගන්න බැරි වෙනවා වගේ වෙහෙසකටපත් වෙනවා. ඒ නිසා රූපේම පටන් ගන්න අරමුණම එකම අරමුණක් දිගේ කරගෙන යනකොට මේ 18 ආකාරයේ පෙන්නන පිළිවෙල නැති වුණත් ඔය සෑම තැනකම දවසක හෝ අපි හිර වෙන වෙලාවල් හිටිනවා. අපි එක තැනකට ගැලෙන වෙලාවල් හිටිනවා. එහෙම විලාම තමයි ඉස්සරහට යන්නේ. කවදාකවත් හිතන්න නරකයි. අපිට මේ බොරු වලවල් පන්නලා ඍජු මාර්ගයක නැත්නම් රජමාවතකින් පාවට දාලා නැත්නම් ආශයන්තරාවකින් යනවා වගේ හෙලිකොප්ටරකින් යනවා වගේ කුරුල්ලෙක් ඇවිල්ලා බහිනවා වගේ බහින්න පුළුවන් කියලා. මේ අතරමැදදී හම් වෙන්නේ මේ බොරු වලවල් ටික නැත්නම් වරද්දා ගන්න තැන් ලිඛිතව තියාගෙන ඉන්නවා. හිතේ හෝ ලියාගෙන ඒකත් අපි දන්න හොඳටම තව කෙනෙකුට අහුම්කම් දෙනකොට හෝ නැත්නම් අනිත් දවසේ ඒක Tamandම සිද්ධ වෙනකොට මේක භාවනා කරලා බලද්ද ප්‍රතිඵලයක් නමුත් ඒකෙන් අපි විමුක්තිය ලබනවා මිසක් අර පොතේ ලියුවට හිතේ ලියුවට ඒක නිස්සාව කරගන්න. ඒක අපි ඊගාව පඩියට යන්න මේ පඩිය අතාරිනවා වගේ පඩියෙන් පඩිය පාගගෙන ඉහළට යනවා වගේ හැම වෙලාවෙම Tamange අත්දැකීම ඍජු අත්දැකීම. භාවනා ප්‍රත්‍යක්ෂ අත්දැකීම අගේ කරන්න කරන්න කරන්න ඊගා මට්ටමට යන්න අපි පහසුකම් සුදුසුකම් ලබනවා. ඒකා භාවනා ජීවිතය යන ඇත්තන්ට මේ භ්‍රමජාලය බලනකොට හුදු ප්‍රහේලිකාවක් නයි සහ ඉනිමන් ක්‍රීඩාව සීසන් ක්‍රීඩාවක් කියන අනිවාර්ය එකක් පිටවයි. මෙච්චර ගැඹිර ධර්මයක් දේශනා කළාට මූල කර්මස්ථානයේ පිළිසිනකොට ඉබේම තමයි කාරණා සිද්ධ වෙන්නේ. මේ ගැඹුරු ධර්ම දැනගත්තා හෝ නොදැනගත්තා සිද්ධ වෙන නමුත් සරුවච්චන් ආශ්‍රමයන් දෙයක් දේශනා කරන්නේ ආවට ගියාට නෙවෙයි අපිට මේ දීලා තියෙන උපදේශ කවදාකවත් මේ කට කහනවට කියපු දේවල් නෙවෙයි උකා ගැඹුරකින් පටන් අරගෙන තියෙන දේවල් කියනකොට ඒ තමන් කෙරෙහි නැත්නම් තමන්ගේ සීලය කෙරෙහි සංඝයා කෙරෙහි ධර්මයේ කෙරෙහි බුදුහාමුදුර කෙරෙහි මහා ගැඹුරු අදහසක් ඇති වෙනවා ගැඹුරු සද්ධාාවක් ගෞරවයක් ඇති වෙනවා මේ ගෞරවයේ සද්ධාව භාවනා කරන්න කරන්න කරන්න ඒ ප්‍රසාද සද්ධාව ඕකප්පන සද්ධාවක් පාටපත් වෙනවා ඕකප්පන සද්ධාව අධිගම සද්ධාවක් පාටපත් වුණාට පස්සේ තමයි බුදුන් ඕනේ නැහැ ඒකෝත් අපිට ඕනේ නැහැ එතකොට අපි බුදුහාමුදුරේ විමුක්තයි. ධර්මයේ විමුක්තයි. සංඝයාගේ විමුක්තයි. උගෝදෙනෙක් හිතන මේ බුදුහාමුදුරුව අහකට ආන්න වෙන්නේ මහා නතරන්දි වැඩක් මහා හතපුරුෂ වැඩක් කියලා. බුදුහාමුදුරුව අයින් කරන්න ඕන නිසා තමයි අපි මේ බුදුහාමුදුරුව වෙන්න හදන්නේ. ධර්මයේ අයින් කරන්න ඕන නිසා තමයි අපි ධර්මය අවබෝධ කරන්න හදන්නේ. සංඝයා වෙන්න ඕන නිසා තමයි අපි මේ සංඝයා ආශ්‍රය කරන්නේ. එයින් විමුක්ත වුනේ නැත්නම් අපි ඒකට වහල් වෙනවා. නිසා බුදුහාමුදුරන්ගේ තියෙන පාදී ගුණය එහෙව් ගතිය තේරුම් ගන්න අපි එහෙව් වෙන්න ඕන. ඒකෝ බුදුහාමුදුර දේශනා කරන මම මේව දැනගත්තයි කියලා මම කවදාකවත් වෙනසක් හිතන්නේ නැහැ කියලා ඒ වගේම තමයි අපි එහෙව් බුදුහාමුදුරන්ගේ ගෝලේකුණයි කියලා අපි බුදුහාමුදුරුවත් එච්චර එහෙව් කරලා හිතන්නේ නැහැ මොකද අපි බුදු වෙන්න උත්සාහ කරා. ධර්මයේ දිහා බලලා මේකවත් පෙට්ටම දාලා හඳුන් කුරුවල්ලා තියාගෙන ඉන්න බලන්නේ බුදුහාමුදුරේ දේශනා කරලා ධම්මෝපි වෝ භික්ඛවේ පහතම්පා වගේම ආදාම. මහන්නේ මේ ආසාව ඉගෙන ගන්න ධර්මයක් උඹලට අතාරින්න වෙනවා. අධර්ම ගැන කුමන කතාවද කියලා. ඒ නිසා ධර්මයේ පරතරතම දැනගන්න ඕනේ. දැනගන්න උගාසාර ප්‍රත්‍යක්ෂ දැනගන්න. ආනේ විදිහට කරනකොට තමයි සංඝ ගුණයට එන්නේ. එතකොට බුද්ධ ධර්ම පිළිණු ගතියක් නැහැ. පහු වෙන ගතියක් නැහැ. ආනේ සඳහන් මේ වීලි ධර්ම, යඹුරු ධර්ම උදේට රස කර කර කන්නේ නැහැ. අනුකට පෞසිද්ධ වෙන්නේ නැහැ. මේ ගත වෙලා හිර වෙච්ච තැන් ගත වෙච්ච තැන් ජාල ගලවෙන්න පටන් ගන්නවා. නමුත් ඒක Taman වශයෙන් කරන්න ඉගෙන ගන්නවා. ඉතින් තමයි ඉතිරිපත් කරව කොටාට ගාත් වෙලම කියන්න ඕන කියන්න ඕන කියලා හිතලා තමයි මම මේ මතක් කරේ. මොකද අමාරුයි පිරිසක් අවදියෙන් තියාගෙන මේ බණ කියන්නේ. ඒ තරම්ම මේකේ දියලි ගැටියක් තියෙනවා. නමුත් භාවනා කරනකොට අහුවෙලා තියෙන ගැටවල පස්සේ බලනකොට මේ වාගේ එකම ධර්මයේ තියාගෙන අනේකට මිත්‍යකින් ගහනවා වගේ ගහන්න තු කඩනවා. ඒ නිසා යම් විදියකට මේ ගැඹුරු කොටස් වලට කට් වෙනවනම් ඝන භාර වෙලා තියෙන දේවල් දිරවල වෙනවනම් එහෙනම් මේ ධර්මයේ අදහසක් ඉෂ්ට වුණා වෙනවා එවැනි අදහසක් මේ ඉදිරිපත් කරන ලද ධර්ම කොටස මාර්ගයෙන් හෝ තම තමන් කරගෙන ආව භාවනාවෙන් හෝ එකතු කළා දෙක එකතු කිරීමේ ඒ ශක්ති ප්‍රමාණයෙන් ඒ ජාලය ගලවලා දැලෙන් මිදුණු කුරුල්ලන්සේ ත්‍යාසර කරලා විමුක්තිය ලබා ගැනීමට මේ ධර්ම කොටාසේ ඒකාන්තයෙන් හේතු වාසනා වේවා ආශින ප්‍රාර්ථනාවෙන් යුක්තව අද ධර්ම දේශනාව මෙතන සමාප්ත කරනවා සියලු දෙනාටම දැනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිසරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ